සම්මා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජක්ෂ සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින් තීති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව අද පින්නතුනේ අද පින්නතුලාට අපි ධර්ම දේශනාව තුළින් කියලා දෙන්නේ සාරන්දද සූත්‍රය මුල් කරගෙන අපි මේ ලබලා තියෙන ජීවිතෙහි වටිනාකම කාලයේ පමණින් කියලා දෙන්නටයි අපි අදහස් කරන්නේ. පින්නතුනි මේ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලේ. විශාලා මහනුවර ගැන කියනකොට අපිට කවුද මතක් වෙන්නේ? විශාලා මහනුවර ගැන කියනකොට අපිට මතක් වෙන්නේ ලිච්ඡවි රජදරු. ඊළඟට අපිට මතක් වෙනවා තින්තුම්බිය රතන සූත්‍රය නේද? මේ වගේ දේවල් අපිට මතක් වෙනවා විශාලා මහනුවර ගැන කතා කරනකොට. පින්නතුනේ විශේෂයෙන්ම විශාලා මහනුවර රජකම් කළේ ලිච්ඡවි රජදරුවෝ. මේ ලිච්ඡවි රජදරුවන්ගේ විශේෂ ලක්ෂණයක් තිබුණා. ඒ තමයි නිතර නිතර සාකච්ඡා කරනවා. කිසිම දවසක සාමාන්‍යයෙන් තනියෙන් තීරණ මෙයයි ගන්නෙ නැහැ. ඒකම තමයි ඒ අයගේ දියුණුවේ රහස. හොඳට සාකච්ඡා කරලා තෝරලා බේරලා තමයි තීරණයකට එන්නේ. ඉතින් මේ ලිච්ඡවි රජදරුවෝ කොච්චර සාකච්ඡා කරාද කියන එක හොඳටම විද්‍යමාන වෙන අවස්ථාවක් තමයි මේ විශාලා මහනුවර තිබිලා තියෙන කෝටාගාර ශාලා 500ක්. කෝටාගාර ශාලා කියලා කියන්නේ සාකච්ඡා කරන්නම වෙන්වෙච්ච ශාලා. ඉතින් බලන්න සාකච්ඡාව පිණිසම ශාලා තිබිලා තියෙනවා 500ක්. ඒතර කොච්චර සාකච්ඡා කරන්නද ඇද්ද? ඉතින් මේ කියන දවසෙත් මේ සූත්‍ර දේශනාව දේශනා කරපු දවසෙත් මේ ලිච්ඡවි රජවරු සාකච්ඡාවක් ආරම්භ කළා. ඉතින් මේ සාකච්ඡාවට ඒගොල්ලෝ එදා එකතු වුණේ සාරන්දද කියන ශාලාවට. ඒ නිසා තමයි මේ සූත්‍රයේ සාරන්දද සූත්‍රය කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් එදා රාජතාන්ත්‍රික කටයුත්තක් තිබිච්ච නැති නිසා මේගොල්ලෝ සාකච්ඡා කළා රාජ්‍යයකට නැත්නම් ලෝකේ දුර්ලභම වස්තුන් හැටියට මේගොල්ලෝ සලකන කාරණා කීපයක් පිළිබඳව. ඉතින් මේ සාකච්ඡාවට කලින් මේගොල්ලෝ එක මිනිස්සෙක් ඇඳවලා කිව්වා භාගතුන් වහන්සේ මේ දවස්වල විශාලා මහනුවර වැඩ ඉන්නේ. බැරි වෙලාවත් භාග්‍යතුන් වහන්සේ අපේ මේ ශාලාවට ඉස්සරහින් තියෙන පාරේ පින්නපාත එහෙම වැඩියොත් අපට මතක් කරන්න ඕනේ කියලා මිනිස්සෙක් හිතෙව්වා. මිනිස්සෙක් තිබ්බ පාරේ. පාරේ තියලා මේ රජවරු සාකච්ඡාව ආරම්භ කළා. ඉතින් එදා දුර්ලභ කාරණානි කතා කළේ. ඉතින් ඒක රජ කෙනෙක් දැනගලා කිව්වා රාජ්‍යයකට වගේම ලෝකයේ දුර්ලභම වස්තුවක් තමයි හත්ති රතන. ඒ කියන්නේ සද්දන්ත හස්තිය. දැන් පින්නතුල දන්නවා සාමාන්‍ය රජ කෙනෙකුට දැන් අපේ දුටුගැමුණු මහරජුරවන්ට මේ කණ්ඩුල හස්තිය. ඊළඟට විස්තන්තර ආත්මභාවයේදී අපේ මහ බෝසතාණන් වහන්සේට සුදු හස්තියෙක් හිටිය කියලා අපි අහලා තියෙනවා. දැන් බලන්න එච්චර ඕන නෑ මේ වර්තමාන සමාජය ගත්තත් මිනිස්සු ඇත්තු හදන්නේ තමන්ගේ බල පුළුවන් කාරකම් කියන්නනේ ලෝකයට අලිත් ඉන්නවා කියලා කිව්වහම කෙනෙකුට ලොකු ගෞරවයක් කියලා හිතනවා. ඉතින් එහෙමනම් රජ කෙනෙකුට සද්දන්ත හත්තියෙක් ගැන මතක් වීම අරුමයක් නෙවෙයි. ඉතින් මේගොල්ලෝ කියන රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි මෙන්න මේ වගේ සද්දන්ත හස්තියෙක්. හැමෝම ඒක මතකවම පිළිගත්තා. තම රජ කෙනෙක් නැගිටලා කිව්වා අස්වරතන. අස්වරතනය කියලා කියන්නේ අද වගේ මෝටර රථ තිබෙන්නේ නැති නිසා වේගෙන් දුවන්න පුළුවන් ආදානීය අස්වැක් කියලා කියන්නේ දුර්ලභ දෙයක්. ඒකත් හැමෝම මේක මතකව පිළිගත්තා. තව රජ කෙනෙක් නැගිටලා කිව්වා මණිරතනක් මලි කියලා කියන්නේ ආභරණයක්. අදටත් මේ රත්තරන් වලින් හදන, රිදී වලින් හදන, මණික් වලින් හදන ආභරණ පින්නතුන් හරි වටිනවනේ නේද? ආභරණ හරි වටිනවා. ඒතර මෙන්න මේ ආභරණ වලින් හදන මෙන්න මේ දේවල් හරි වටිනවා. ඒ නිසා මේගොල්ලෝ කියනවා මණිරත්නය කියලා කියන්නේ ඊටත් වඩා සුවිශේෂී ආභරණයක්. ඒකට කියන උදක ප්‍රසාද මාණික්කය කියලා. උදක ප්‍රසාද මාණික්කය කියලා කියන්නේ පින්නතුනි බොර වතුරට මේ මාණික්කය දැම්මහම වතුර පැහැපත් වෙනවා අපේ පින්නතුල මේව අහලා තියෙනවා. ඉතින් ඒකත් හැමෝම පිළිගත්තා. ඊළඟට තව රජ කෙනෙක් නැගිටලා කියනවා ඉත්තිරතනම්. රාජ්‍යයකට දුර්ලභ වස්තුවක් තමයි ලෝකයේ දුර්ලභ වස්තුවක් තමයි මන බන්ධනීය ස්ත්‍රිය. මොකද මෙහෙම කියන්න හේතුව විශාලා මහනුවර හිටපු මන බන්ධනීය ස්ත්‍රිය කවුද? මන බන්ධනීය ස්ත්‍රිය තමයි අම්බපාලි ගණිකාව. බොහොම සැප සම්පත් ධනයක් තිබිච්ච කෙනෙක්. පසු කාලේ ආර්ය ශ්‍රාවකාවක් බවට පත් වුණා. මාර්ගඵල ලැබුවා. ඉතින් එක්තරා අවස්ථාවක ලිච්ඡවි රජදරුවන් පවා මේ අම්බපාලි ගණිකාවට පෙරදිච්ච අවස්ථා තියෙනවා. ඉතින් අත්දැකීමත් එක්ක මේගොල්ලෝ කියන රාජ්‍යයකට දුර්ලභ වස්තුවක් තමයි මන බන්ධනීය ස්ත්‍රිය. ඊළඟට පින්නතුනි තව රජ කෙනෙක් නැගිටලා කියනවා ගහපති රත්න. රාජ්‍යයකට වටිනා වත්තුවක් තමයි දක්ෂ ප්‍රබල අමාත්‍යවරේ. මෙහෙම කතා කර කර ඉන්නකොට මේ දුර්ලභ කාරණා ගැන මේගොල්ලෝ සාකච්ඡා කරමින් ඉන්නකොට අර එළියේ මිනිස්සෙක් තිබ්බනේ. ඒ මිනිස්සයා දුවගෙන ආව මේ ශාලාව ඇතුළට. ඇවිල්ලා දිච්ච මේ රජදරුවන්ට මතක් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරේ වරිණ පින්න පාතේ. ඉක්මනට මේ ලිච්ඡවි රජදරුව පාරට ගියා. පාරට ගිහලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් වන්දනා කළා. වන්දනා කරලා කිව්ව භාගතුන් වහන්සේ විවේකයක් තියෙනවා නම් අපේ මේ සාරණ්ඩද ශාලාවට වඩින්න. බුදුරජාණන් වහන්සේට විවේකයක් තිබුණා උන්වහන්සේ වැඩියා. ආසනයක් ලැබුණා උන්වහන්සේ වැඩ හිටියා. තථාගතයන් වහන්සේට මේ ලිච්ඡවි රජදරුවෝ කියනවා ස්වාමීනි අද අපි සාකච්ඡා කළේ ලෝකයේ දුර්ලභම දේවල් පිළිබඳව. දුර්ලභම වස්තුන් පිළිබඳව තමයි කතා කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොනවද ඒ දුර්ලභ දේවල්? ඉතින් මේගොල්ලෝ කියනවා සද්දන්ත හස්තිය වේගෙන් දුවන්න පුළුවන් අස්සය ඊළඟට උදක ප්‍රසාද මාණික්කය මනබන්ධනීය ස්ත්‍රිය ඒ වගේම දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා මෙහෙම කියනකොට භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කළා. වහන්සේ සිනහ පහල කරලා භාග්‍යතුන් වහන්සේ වදාලා කාමාදි මුත්තානං වත බෝධිච්ච වීම. ලිච්ඡවි රජදරුවනේ වස්තුකාම ක්ලේශකාමයන් ඔටොන්න කරගෙන ඉන්න අයට වස්තුකාම ක්ලේශකාම ඔටොන්න කරගෙන ඉන්න අයට මේවා ලොකු දේවල්. හැබැයි මට නම් මේවා ලොකු දේවල්, දුර්ලභ දේවල් නෙවෙයි. දැන් බලන්න පින්නතුනි කාම වස්තුවම ජීවිතේ කරගෙන ඉන්න අයට වටින්නේ දැන් තමන්ගේ දරුවෝ පැවිදි වෙලා සසුන් ගුණ පුරනවට දෙමව්පියෝ කැමතිද? ඒවට අවසර දෙන්නේ නැහැනේ. දෙමව්පියෝ කැමති මොනවටද? හොඳට ඉගෙන කියාගෙන රස්සාවක් හොයාගෙන සුදුසු තැනකින් විවාහයක් කරගෙන කිවල් හදාගෙන ළමයි ලපටි හදාගෙන ඔන්න සාර්ථක ජීවිතය කියලා හිතන්නේ අය ඒක. ඒ මොකද කම්සප්ප විඳින අයට හිතෙන් මේක තමයි ලොකු දෙය කියලා. හැබැයි කාමයෙන් අයින් වෙච්ච කෙනාට කාමයේ ආදීනව දැකපු කෙනාට ඒවා ලොකු දේවල් නෙවෙයි. ඒ වගේ විශාල ආදීනවයක් පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී මේ වගේ අයින් වෙලා උන්වහන්සේ මේ සැනසෙල්ල සම්බුක් ඥාණය නැති කරගත්තා. තුන් වහන්සේට පේනවා නේ අහෝ මේ සත්වය තාමත් මේ වස්තුකාම ක්ලේශකාමයන්ට අහු වෙලා තියෙන විදිය. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මේවා දුර්ලභ දේවල් නෙවෙයි. මේවා ලෝකයේ තියෙන සාමාන්‍ය දේවල්. නා ලෝකේ හැමදාම තියෙනවා. දුර්ලභ කියලා කියන්නේ ලෝකයේ එහෙම ලිහිසියෙන් සලාගන්න බැරි දේවල් නේ දුර්ලභ දේවල්. මේවා සුලභ දේවල්. බුදුරජාණන් වහන්සේ මේ ලිච්ඡවි රජදරුවන්ට වදාරනවා මම ඕගොල්ලොන්ට කියලා දෙන්නම් ලෝකයේ තියෙන දුර්ලභම වස්තුන් පහ. දැන් මේගොල්ලෝ දුර්ලභවස්තු පහක් නම් කළේ. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා මම ලොව තියෙන දුර්ලභම කාරණා පහ කියලා දෙන්නම්. ලිච්ඡවි රජදරුවෝ බොහොම ශ්‍රද්ධාවන්තයි. අනේ ස්වාමීනි අපට ලොව තියෙන දුර්ලභම කාරණා අපට කියලා දෙන්න. එහෙනම් මේක පින්නතුන අපටත් හරි වැදගත්. මොකද මේ දුර්ලභ කාරණා පහම මේ බණහන හැමෝම ඇත්තටම හැමෝටම ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා ලොව තියෙන පළවෙනි දුර්ලභ කාරණේ තමයි තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් බලන්න පින්නතුනි බුද්ධෝපාදය කියන එක කොච්චර දුර්ලභයිද? දැන් මේ මහා භද්‍ර කල්පය භද්‍ර කියන්නේ සොඳුරුම කල්පය කියලා කියන වෙන දෙයකට නෙවෙයි. බුදුරජාණන් වහන්සේලා පස් නමක්ම පහළ වෙන නිසා. ඒකෙන් දැන් හතර නමක් පහළ වුණා. කකුසඳ, ගෝනාගමන, කාශ්‍යප, ගෞතම. අනාගතේ පහළ වෙන්න නියමිත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඒකත් පින්නතුනි මේ මහා භද්‍ර කල්පයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනය අතුරු දහන් වෙච්ච ගමන් ඇති වෙන්නේ මේක ලෝක විනාශයක් වෙලා මේ සත්වයන්ගේ ආවිස අසංකේ දක්වා නැගලා ආපහු පින්නතුනි 80000 දක්වා බහින කාලේ කොච්චර කාලයක්ද ඉතින් මෙන්න මේ කාලේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුද්ධ ශූන්‍ය කාලයක් බුද්ධ කියන බුදුරජාණන් වහන්සේ නමක් පින්නතුණී වචනයවත් අහන්න ලැබෙන්නේ ලෝකෙට. ඒ තරම් දුර්ලභ වස්තුවක් තමයි ලෝතුරා බුදු කෙනෙකුගේ පහළ වීම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ නැත්නම් අපිට මොකද වෙන්නේ? අපි පින්නතුණී කර්මය දන්නේ නැහැ, කර්මඵලය දන්නේ නැහැ. ඔහේ ලබු කටු වගේ එහාට මෙහාට පාවි පාවි දන මෙරෙලා. නමුත් දැන් අපේ ජීවිතයට තරමක් දුරට හරි මේ ජීවිත අවබෝධයේ යථාර්ථය දකින්න අවස්ථාව ලැබුණේ තථාගත බුදුරජාණන් වහන්සේ නිසාමයි. එහෙනම් උන්වහන්සේ අපි හැම දෙනාගේම මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නමකගේ තියෙන අනන්ත ගුණ සමුදාය මං මගේ කෙනෙකුට කියන්න බෑ. මට නෙවෙයි චරියුත් ස්වාමීන් වහන්සේටවත් බෑනේ. චරියුත් ස්වාමීන් වහන්සේ තමයි වැඩියෙන්ම මේ බුද්ධ ශාසනේ බුදු ගුණ දේශනා කරපු ශ්‍රාවකයා. උපටිසම්පදා මග්ගපාළේ තියෙන්නේ මේවනේ. දැන් සත්‍යත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන, සෝලස මහා ඥාන, අට්ඨාර සාවේනික බුදු ගුණ 27 එක්සාඥාන චතු විසර ඥාන මේ සෑම දෙයක්ම විශේෂයෙන් ওই ඥාන සරියොත් මහරහතන් වහන්සේ වදාළ බුදු ගුණ. තුන් වහන්සේටවත් මේ බුදු ගුණ කියලා ඉවර කරන්න බෑ. ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සතුවේ උතුම් ගුණ සමුදාය දේශනා කළොත් ඒ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය නමුත් බුදු ගුණ කියානෙම කරන්න බෑ. දැන් අපේ අය මෙහෙම තියෙද්දි අපේ ගොඩාක් අය හිතන ඔය කිව්වට බුදුගුණ තියෙන නවයයි කියලා. ඉතින් ඇත්තනේ නවාරාදී බුදුගුණනේ අපි නිතර අහලා තියෙන්නේ. ඒත් ඒ නිසා හිතනවා බුදුගුණ තියෙන නවයයි කියලා. නෑ පින්නතුනේ අනන්ත අපරිමාණ බුදුගුණ තියෙනවා. මේ බුදුගුණ නවයට කොටු කරලයි තියෙන සීල බුදුගුණ. සියලු කෙලෙසුන් නැති කළා අරහත්. පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ. සියලු විද්‍යාවන් දැනගෙන විද්‍යාවන් තුල ජීවත් වුණා විද්‍යාතරණ සම්පන්න. සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කළා සුගතෝ. සියලු ලෝකයන් අවබෝධ කරගෙන ලෝකෙන් එතර වුණා ලෝකවිදු. දමණය කරන්න අමාරු දෙවියන්, මිනිසයන් මාරයන් හැම කෙනෙක්ම දමනය කළා. අනුත්තරෝ පුරුෂ ධම්මසාරති. දෙව් මිනිසුන්ට සාත්‍රුන් වහන්සේ සත්තා දේව මනසාන. ඒ වගේම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට ඒ ධර්මය අවබෝධ කෙරෙව්වා. බුද්ධෝ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්ත වුණා භගවා. එතකොට බලන්න මේ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්ත වුණා. එතකොට මේ නවාරාදී බුදුගුණ පමණක් නෙවෙයි මේ බුදුගුණ නවයට අනන්ත අපරිමාණ බුදුගුණ කොටු කරලයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ අපට කියා නිම කරන්න බෑ. දැන් අපි අර මාත්‍රකා කරපු සූත්‍ර පාඨය උනත් බලන්න තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස තථාගත කියලා මෙතන වචනයක් තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන වචන ගොඩාක් තියෙනවානේ බුද්ධෝ දස බලෝ තත්තා සම්බන්‍යෝ දීපදුත්තමෝ සමන්ත චක්කු භගවා මේ විදිහට ගොඩාක් නම් තියෙනවා. ඒතර තථාගත කියන වචනේ තේරුම හරියට දැනගත්තාම අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හොඳට වටහා ගන්න පුළුවන්. පින්නතුනි පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ. තථා කියලා කියන්නේ එසේ වූ කියන එක. ආගත කියලා කියන්නේ එසේ වූ தത്വයට පත්‍ත්‍ච්ච උත්තමයක්. මෙසේ වූ නෙවෙයි. දැන් බලන්න අපි පුරුදු වෙලා තියෙනවනේ මෙහෙම දෙයක් අපි පුරුදු වෙලා තියෙනවා පින්නතුනි සංසන්දනය කරන්න පුරුදු වෙලා තියෙනවා. දැන් අපි පුද්දලෙක් දැක්කහම ඒ පුද්දල වෙන කවුරු වගේ වගේ හරිනම් අප කියනවානේ ඔයා අහවලා වගේමයි කියලා කියනවා. ගියක් දැක්කොත් මේ ගෙදර වගේමයි අහවල් ගෙදර කියලා කියනවා. රටකට ගියොත් මේ රට වගේමයි අහවල් රට කියනවා. අර බලන්න තියෙන දෙයකට තමයි ඒ තියෙන දෙයකට තමයි තව දෙයක් සංසන්දනය කරන්නේ. නමුත් එහෙම සංසන්දනය කරන්න වස්තුවක් ලෝකේ නැහැ. අන්න ඒ නිසා තමයි මෙසේ වූ தത്വයට නෙවෙයි එසේ වූ தത്വයට සංසන්දනය කරන්න කවුරුත් නැහැ ලෝකේ උන්වහන්සේට. ඒකනේ තථාගත එසේ වූ தത്വයට එහෙම සංසන්දනය කරන්න නැති නිසා මෙසේ වූ නැත්නම් මෙසේ වූ කියන්න බැරිය. එසේ වූ කියලා කියන්නේ එහෙම සංසන්දනය කරන්න වස්තුවක් නැහැ. තථාගත. ඒකෙන්ම බුදුරජාණන් වහන්සේගේ ඒ වචනයෙන්ම තේරුම් ගන්න පුළුවන් උන්වහන්සේ අසම තමයි. කාටවත් සම කරන්න බෑ. එහෙමනම් පින්නතුනි ලොව දුර්ලභම කාරණය මේ බුද්ධෝපාදය අපි ලැබුවානේ. බලන්න මේ දුර්ලභ අවස්ථාව ලැබුණා කියන්නේ මේක පුංචි වාසනාවක් නෙවෙයි. ඊළඟට ඊළඟට පින්නතුල දෙවනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔය දුවන්න පුළුවන් ආශ්‍රය නෙවෙයි ආශ්‍රය ඕන තරම් ඉන්නවා. ඒක දුර්ලභ නෑ. උන්වහන්සේ දෙවැනි දුර්ලභ කාරණේ හැටියට වදාරනවා තථාගතයන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ඒ විදිහටම ඉගෙනගෙන වරද්දක් නැතුව බුද්ධ වචනයේම දේශනා කරන දේශකයා දුර්ලභයි කියනවා. දැන් බලන්න පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ට ධර්ම අවබෝධ කෙරෙවීම බණ කියලානේ. නැද්ද? බණ කියලා. බණ කියලාමයි බුදුරජාණන් වහන්සේ සත්‍යයන්ට ධර්මය අවබෝධ කරෙවි. එතකොට ඒ ධර්මය ඉගෙනගෙන ඒ නිවන්ගෙන දෙන ධර්මය ඒ බුද්ධ වචනයට හානියක් නොකර දේශනා කරන දේශකයා මෙහිසි නැහැ. ඒ දුර්ලභ කාරණයක්. එතකොට බණ කියන දේශකයන් වහන්සේ දෙවෙනි වෙන්නේ කාට විතරද? ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. හැබැයි මේ වැඩේ පින්නතුනේ හරියටම කරන්න ඕන. දැන් අද මම මෙහෙම කියන්නේ නොයේක් විදිහට මාර්ගඵලගෙන දෙන විදිහට තමන්ගේ හිතට දැනෙන දැනෙන ආකාරයට බණ කියනවා. කිසි බයක් නැහැනේ. ඉතින් මේක හරි භයානක වැඩක්. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාර වන මේ ත්‍රි සද්ධර්මය තමන්ට ඕන ඕන හැටියට තමන්ගේ කටේ තියෙන මුකරිකමට මේවා කියාගෙන යනවා කියලා කියන්නේ අති භයානක වැඩක්. එහෙම බණ කියන්න බෑ. මේක හරියට අර මම මුලින් කිව්වේ මේක අතුරු යනෝගේ වැඩක්. බුදු බණම කියන්න ඕන. දැන් බලන්න තමන්ගේ අදහසක් මම සමාජගත කරනවා. අදහ ඒ තමන්ගේ අදහස මෙහෙම මෙහෙම දේශදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා තමන්ගේ අදහස ශ්‍රාවකයාට කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කිව්වහම ඉතින් මිනිස්සු සාදු කියලා කුපිලිගන්නවා. ඒක කොච්චර වැරදිද බලන්න. දැන් පින්නතුනි මේ රටේ රජකම් කරපු රජ කෙනෙක් ඉන්නේ ගැමුණු මහරජුරු, දුටුගැමුණු මහරජුරු. මෙතුමා පින් වලට කුසල් වලට හරි කැමතියි. ඉතින් මෙතුමා මහා දාගබ් හැදුවා. මහා පින්කම් කළා. ඉතින් මෙතුමාට දවසක් හිතුණා අනේ ධර්ම දානමේ පින්කම් මට කරගන්න බැරුණානේ. සියලු දානයන් පරදවන උතුම් වෙන්නේ ධර්ම දාණයනේ. ඉතින් අද වගේ මේ වගේ බණ කියන්න එහෙම ක්‍රමයක් තිබුණෙත් නැහැ. ඊළඟට පොත්පත් මුද්‍රණය කරන ක්‍රමයක්ත් තිබුණේ නැහැ. ඉතින් රජුරෝ කල්පනා කළා ධර්ම දානමේ පින්කම සිද්ධ කර ගන්න ඕනේ කියලා රජුරු මොකද කරේ? රජුරු හොඳට බණක් ඉගෙන ගත්තා. පාඩම් කරගත්තා. ඉතින් ඒ කාලේ වැඩ හිටිය මහරහතන් වහන්සේලාගෙන් ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මට ආසයි ධර්ම දානමේ පින්කම කරන්න. ඉතින් මම බණ කිව්වට වරදක් නැද්ද? ඉතින් එරහතන් වහන්සේලා වදාලා ඔබතුමාට බණ කියන්න පුළුවන් නම් ඒක වරදක් නෑ. සිත ධර්මයේ ඒතර ගිහි පැවිදි ભેදයක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වෙලාවේ සද්දුරු මේ ධර්මයේ හොඳට ඉගෙනගෙන මනක් කියන්න ඕන කොටස ඉගෙනගෙන වෙනම ධර්මාසනයකුත් තබන ලෝහාමා ප්‍රාසාදයේ ළඟ දැන් බලන්න සූදානම් වුණා. රද්දුරුව බණ කියනවා කියන ආරංචියට විශාල පිරිසක් එකතු වුණා ඒ වගේ රහතන් වහන්සේලාත් ඇරියා. රජුරු ස්වාමීන් වහන්සේලාටව ස්වාමීන් වහන්සේලාට වැඳලා අවසර ගත්තා ආසනේ වාඩි වෙන්න. ඉතින් ආසනේ වාඩි උනේ ධර්මයට කරන ගෞරවයක් හැටියට. න රජුරු වාඩි වෙලා දේවතා ආරාධනා හිම කරලා নমස්කාරය තුන් ගමනක් කියනෝනේ භාග්‍යතුන් වහන්සේ নমස්කාර කරන්න. රජුරු කලබල වුණා හතර පාරක්ම කිව්වා. දාඩිය දාගෙන ධර්මාසනෙන් බැහැලා භික්ෂුන් වහන්සේලාට වැඳ ස්වාමීනි බණ කියනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මේකෙන් අදහස් කරන්නේ පින්නතොලේ රජුරවන්ට කතිකත්වේ නැහැ කියන එක නෙවෙයි. කතිකත්වේ නැත්තම් කොහොමද මේ රටක් එක්සේසත් කරන්නේ? වචනයේට මහා පුදුම බලයක් තියෙනවා. ඉතින් එහෙමනම් ඇයි රජුරුව නැගිට්ටේ? රජුරවන්ට নমස්කාරය කියනකොට මතක් වුණාලෝ අනේ මේ නිවන් ගෙන දෙන ධර්මය. චතු සත්‍ය අවබෝධ කරගන්න උපකාර වෙන මේ ගාම්භීර ධර්මය. මං වගේ කෙනෙක් බණ කියන්න ගිහිල්ලා මේකට පොඩි හානියක් හරි වුණොත් හරි අපරාධයක්. බලන්න. ඉතින් අද බණ කියන ගිහි පැවිදි දේශකයන් වහන්සේලා ඔය කාරණා අනිවාර්යෙන් ඔලුවට ගන්න ඕන. එහෙම නැතුව නිකන් මහා ලොක්ක වගේ තමන් අවබෝධ කරගත්තා වගේ පින්නතොලී මහා විකාර කියවනවා. මම මේ විදිහට වචන පාවිච්චි කරන්නේ සමහර දේශන අහනකොට පුදුම හිතෙනවා. ඉතින් ඒවට ගොඩාක් ශ්‍රාවකයෝ බැඳිලා ඉන්නවා. ඒ වාගෙන් පින්නතුනේ නිවන තමා කුසල් කරගන්න තියෙන අවස්ථාවත් ඇවිල්ලා යනවා. ඒ නිසා දෙවෙනි දුර්ලභ පුජ්‍යලයා බවට පත් වෙන්නේ බුද්ධ වචනේ ඒ හැටියටම දේශනා කරන දේශකයාට පමණයි. ඉතින් එහෙමනම් දෙවෙනි දුර්ලභ කාරණය තමයි මේ ධර්ම දේශනාවන් නැත්නම් ධර්මයේ දේශනා කරන ධර්ම කතිකයා දේශකයන්න් වහන්සේ දුර්ලභයි. තුන්වෙනි දුර්ලභ කාරණය තමයි ඒ ධර්මය දරා ගන්න පුද්ගලයා දුර්ලභයි. ධර්මයේ දරා ගන්නවා කියලා කියන්නේ ඇත්තටම ධර්මයේ මතක තියාගන්න පුද්ගලයා. දැන් බලන්න අපේ පැරණි මුතුන් මිත්තන්ට ආච්චිල සියලාට මේ පිළිත් පොත පාඩන්නේ. සතිපට්ඨාන පාඩම්. ඉතින් බලන්න ඒ ඇත්ත හොඳට ධර්මයේ pāli භාෂාවෙම පාඩම් කරගෙන තිබුණා. අද කාලේ එහෙම පාඩම් නැහැ නේද? pāli භාෂාවෙන් පාඩම් කරගන්නවා වගේම අපේ මව් භාෂාවෙන් මේ ධර්මයේ හොඳට පින්නතුන් ප්‍රගුණ කරලා මතක තියාගන්න ඕනේ. එහෙම ධර්මයේ ගන්න කෙනෙකුට කුඩා දරුවෙක් වුණා. ධර්මයේ දරාගෙන ඉන්නවා නම් ඒ දරුවට වැන්දට කමක් නැහැ කියනවා. මොකද දැන් අපි චෛත්‍යයට වඳින්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන නිසානේ. අපි ඒකට කියන ධාතු තේතිය. ඒ වගේ තමයි දරුවෙක් ධර්මයේ දරාගෙන ඉන්නවා නම් ඒක ධම්ම තේතිය කියලා කියන්න පුළුවන්. ඒ දරුවාගේ දෙමෝපියන්ට උනත් ඒ දරුවට වඳින්න පුළුවන්. ඒ නිසා අපේ පින්නතුන්ලා මේ ධර්මයේ දරා ගන්න මහන්සි ගන්න ඕන. දැන් වයෝවෘද්ධය තමයි මම දන්නවා ගොඩාක් මේ බනහන්නේ. එහෙම ආන අම්මලා තාත්තලා හිතන්න පුළුවන් අනේ මේ ස්වාමීන් වහන්සේ කිව්වට අපි කොහොමද දැන් ඕවා පාඩම් කරන්නේ අපිට කිසි දෙයක් මතක නැහැ. එහෙම හිතන්න පුළුවන්. එහෙම හිතන්න එපා. දැන් අපි හිතමු රතන සූත්‍රය කියලා. එක ගාතාවක් සියක් වතාවක් කිව්වත් පින්නතුනේ අකුසලයක් වෙන්නේ නැහනේ. කුසලයක්ම නෙවෙන්නේ. බුද්ධ වචනේ පාඩම් කරගන්නනේ මහන්සි ගන්නෙ. ඒ නිසා එහෙම මහන්සියක් අරගෙන හරි අපි මේ භාෂාවෙන්ම pāli භාෂාවෙන්ම මේ දේශනාව මතක තියාගන්න මහන්සි ගන්න ඕන. ඒක හරි වටිනවා. දැන් බලන්න බුද්ධ වචනේ මතක තියෙනවා කියන්නේ පුංචි දෙයක් නෙවෙයිනේ. දැන් බලන්න මම මීට කලිනුත් මේ කතාව කියලා තියෙන අර බුරුම රටේ මීට ටික කාලයකට කලින් මම හිතන අවුරුදු 100ක් විතර වෙනවා ඇති. එක රජ කෙනෙක් අර ත්‍රිපිටක පොත් බෙදුවා. වික්ෂුන් මහන්තරට පාඩම් කරන්න. අදටත් බුරුම රටේ පින්නතුන තියෙන විශේෂත්වය තමයි එහි තියෙන විභාග තමයි පාඩම් කිරීම. මාතොජ්ජතති කියන. ඒකනේ අදටත් ත්‍රිපිටකේ දරාගත් ස්වාමීන් වහන්සේලා බුරුම ඉන්නේ. ඕන තරම් වෙන විනය පිටකේ දරාගත් මුළු පොත්හයම හිතේ තියෙනවා. කටපාඩම්. සූත්‍රත් එහෙමයි. අභිධර්මෙත් එහෙමයි. එහෙම දරාගත් ස්වාමීන් වහන්සේලා ඉන්නේ බුරුමේ හරියට පාඩම් කරනවා. ඉතින් මේ රජුරෝ පොත් බෙදුවා. ත්‍රිපිටක පොත් බෙදුවා ස්වාමීන් වහන්සේලාට පාඩම් කරන්න. වයෝවෘද්ධ හාමුදුරු කෙනෙක් ගිහිල්ලා දතුත් නැහැ. මටත් දෙන්න කිව්වා පොත් පාඩම් කරන්න. ඉතින් රජුරෝ කිව්වා ඔබ වහන්සේ වයසයි වගේ අය ඉතින් පාඩම් කරොත් මෝල් ගස්වලත් දළුවේ කිව්වා. මුන්නහන්සට පොත් හම්බුනේ නැහැ ඒතර වයසයිනේ. 70 ගාණක් වගේ. මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ පොත් හොයාගෙන පාඩම් කරා. පුදුම වීරියකින්. අවුරුදු 3ක් යනකොට සියල්ලම කටපාඩම් කළා. ඒ සහතික පත්‍රත් අරගෙන ඒ සුසුකම් අරගෙන දායකයන්ට කිව්ව මෝල් ගස් කියන්නේ කියලා. මේ මෝල් ගස් වලට බැඳලා ගස්වල දළු බැඳගෙන රජුරුවන්ගේ මාලිගාවට මෝල් ගස් පෙරහැරක් කියලා තියෙනවා. රජුරු හාතින මේ මොකද්ද මේ 아무ත පෙරහැර? ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා දැන් මෝල් ගස් වලක් දළු වෙන කාලේ. මතකද ඔබ වහන්සේ ඔබතුමාට මාව මට මෙහෙම ත්‍රිපිටක පොත් දුන්නේ නමුත් මම පොත් හොයාගෙන මම මේක සම්පූර්ණ කළා. අදටත් බුරුම රට වාසීන් ඒ ස්වාමීන් වහන්සේට බොහෝම කරු කරනවා. නිසා පින්නතුනේ ධර්මයේ ඉගෙන ගන්න පසු බහින්න එපා. ඉතින් ඒකට කොච්චර මහන්සි වුණත් ඒක කුසල්. එහෙමනම් ධර්මයේ දරා ගන්න උත්තරමයා දුර්ලභයි තුන්වෙනි කාරණය. ඉතින් බලන්න අපිටම පුළුවන් දුර්ලභ පුද්ගලෙක් වෙන්නට. ඊළඟට හතරවෙනි කාරණේ තමයි ඒ තථාගතයන් වහන්සේ වදාළ දැන් අපි කරුණු තුනක් කියුවා. හතරවෙනි කාරණේ තමයි ඒ ධර්මයට අනුව ජීවත් වීම. ඒ කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. යෝපන බික්ඛු ධම්මානුධම්ම ප්‍රතිපන්නෝ විහෙරති. සාමිච්චි ප්‍රතිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය කියන ධර්මයේ සඳහන් වන්නේ එදා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකේ වැඩ ඉඳගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිටසට වදාළේ මට මගේ ශ්‍රාවකයෙක් සත්කාර කරනවා නම් මගේ ශ්‍රාවකෙක් මට ගරුකාර කරනවා නම් මට බුහුමන් කරනවා නම් ඒ අය මට කළ යුතු උසස්ම පූජාව තමයි මොකක්ද? ප්‍රතිපත්ති පූජාව. ප්‍රතිපත්තිය කියලා කියන්නේ ධර්මයේ හොඳට ඉගෙනගෙන විශේෂයෙන් ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය ගලප ගන්න ඕන. ධහමට අනුව කොටිම ජීවත් වෙන්න ඕන. එහෙමනම් පින්නතුනි මේ දේ තත්ත්‍ය අවශ්‍යයි. ඒක දුර්ලභ කාරණයක්. අද බොහෝ දෙනා ධර්මයේ දන්නවා. නමුත් ඒ ධර්මයට අනුව ජීවත් වෙන අය හරියට එහෙමනම් මේ ධර්මයේ තියෙන ජීවිතයට ගලප ගන්න වෙන දෙයකට නෙවෙයි. එහෙමනම් අපේ පින්නතුල්ලා තේරුම් ගන්න ඕන තුන්වෙනි හතරවෙනි දුර්ලභ කාරණේ තමයි ධර්මානුධම්ම ප්‍රතිපත්තිය. පස්වෙනි දුර්ලභ කාරණේ තමයි කතන්නෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. කතන්නේ කියන්නේ මොකද්ද? කළගුණ ගැනීම. කතන්නෝ කතවේදී කළගුණ සැලකීම. අපේ බුදුරජාණන් වහන්සේ ඊටාම ඉහළින් දේශනා කරපු දෙයක් තමයි මේ කතන්නෝ කතවේදිත්වය. දේශනා කළා විතරක් නෙවෙයි පින්නතුනේ. උන්වහන්සේ මේක ක්‍රියාවෙන්ම අපට පෙන්ලා තියෙනවා. බලන්න ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා සතියක් බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ වැඩ හිටියේ බුදු විච්ච ගල් ආසනයට පින්නතුන ගරු කරා. හිතක් පිටක් නැති මේ ආසනයට පවා උන්වහන්සේ ගරු කළා. ඊළඟට බලන්න බෝධින් වහන්සේ දිහා බලාගෙන දෙවෙනි සතිය අනිමිස ලෝචන පූජාව කරේ මොකටද? කළතුන සලකන්. හිතක් පිටක් නැති මේ ගහකට පවා අපේ බුදුරජාණන් වහන්සේ කළ ගුණ සලකලා කියලා. බලන්න. ඉතින් මේ ආවාසය ලබාගෙන අපේ මුතුන් මිත්තෝ කුඹුරට ගිහිල්ලා කුඹුරු වැඩ කරන්න කලින් උදැල්ලට වැඳලා තමයි වැඩ පටන් ගන්න. වැඩ අහවර වුණාට පස්සේ වැඩ අවසන් වුණාට පස්සේ උදැල්ල මම දැකලා තියෙන සමහර සියලා නාවනවා වගේ. වතුර දාලා හොඳට හොදලා උදැල්ලට වඳිනවා දන ගහන වඳින අයත් මම දැකලා තියෙනවා. මේක අඥාන වැඩක් නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච ආభాසය. ධර්මයෙන් ලැබිච්ච ආభాසය. ඊළඟට බලන්න පින්නතුණී අපේ අම්මලා බත දිපියේ තියන බත් මුට්ටියට වඳින්නේ නැද්ද? වඳිනවා. ඇයි කරන ගුණ සලකන්නේ. මම හොඳටම දන්න දෙයක් තමයි මේ කළ ගුණ දන්න කළ ගුණ සලකන දරුවන්ට කවදාකවත් වරදින්නේ නැහැ. ඕනම කෙනෙකුට මුල මතක නම් කෙලෙහි ගුණ දන්නවා නම් ඒ අයට කවදාවත් වරදින්නේ නැහැ. ඒක අපේ හැම කෙනෙක්ම මතක තියාගන්න ඕන. බලන්න පින්නතුන අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඊට පස්සේ මහා බ්‍රහ්මයා බණ කියන්න ආරාධනා කළානේ. ආරාධනාව බාරගත්ත ගමම්ම බුදුරජාණන් වහන්සේට මතක් වුණේ කවුද? ආලාර කාලාම උද්දක රාම්පුත්ත. මේ තාපසය දෙන්න මතක් වුණේ. එදා ගිහි ගෙයින් නික්මෙනකොට මහා බෝසතාණන් වහන්සේට මෙන්න මේ වැඩපිළිවෙල දිනු කිරීමෙන් ලෞතර බුදු වෙන්න ලැබෙන බුදු වෙන්න පුළුවන් කියලා අදහසක් තිබුණේ නැහැ. උන්වහන්සේ ගිහි ගෙයින් නික්මලා බැලුවා දැන් මොකක්ද කරන්නේ? හිටියත් ආපසු දෙන්නේ ආලාර කාලාම. එයා ළඟට ගියාම එයා දුන්නේ මොකද්ද? ආකාසානන්තායතන බඹතලයට යන්න ගන්නවා. ඊටාම ශනිකව ඒක බුදුරජාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රගුණ කළා. ඊළඟට උද්දකරාම පුත්ත ළඟට ගියා. එයා නේව සංඥා නාසඤ්ඤා. එහි යන විදිහ කියලා එකක් තාම ඉක්මනින් ඒක පුරුදු කරා. ඒක මහා ලොකු දෙයක් උනේ නැහැ. උන්වහන්සේට තේරුණා මේක නෙමෙයි නිත්‍යාව. මේක වැඩක් නෑ. කල්ප 84 4000ක් ආස තිබුණත් ආයෙත් මනෝලෝක අපායේ කොහේ හරි උපදින්න පුළුවන්. ඒ කාලය අවසානයේ. එනිසා උන්වහන්සේ විමුක්තිය හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි දුෂ්කර ක්‍රියා ආරම්භ කළේ. එතකොට බලන්න අන්න ඒ ආලාර කාලාම කරපු උදව්වට තමයි උන්වහන්සේ ඉස්සෙල්ලා මතක් වුණේ අය. ඒ අය මිය ගිහිල්ලා අරූපාවතර බඹතලයේ හිටියේ ඉතින් යචකරන බණහන්ද එයාට බණ කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේට මතක් වුණේ පස්වක මහණුන්. එදා දුෂ්කර ක්‍රියා කරන කාලේ ගොඩාක් උපකාර කළා. ඉතින් බුද්ධ ගයාව ඉඳලා ඉසිපතන මිගදායට පාගමනින් වැඩම කළේ වෙන කිසිවක් නිසා නෙවෙයි කළගුණ සැලකීමේ ශීර්ෂයෙන්. ඊළඟට බලන්න කපිලවත්තුපුර නුවරට වැඩම කරලා යශෝදරාවගේ මාලිගාවට වැඩම කළානේ. එතුමියට ශ්‍රීපතුල් අල්ලගෙන වඳින්න අවස්ථාව ලබා දුන්නා. එහෙම නොවුනා නම් ඇය පපුව පෙරලා මැරෙනවා. ඉතින් ඇයගේ ගුණ ප්‍රකාශ කළා මේ කළකුණ සැලකී. දැන් බලන්න මහා ප්‍රජාපති ගෝතමිය. පසු කාලේ මහා රහත් මෙහෙණින් වහන්සේ නමක්. එතුමිය දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීනි මට ඔබ වහන්සේත් එක්ක ටිකක් කතා කරන්න ඕන. මට ඒකට අවසරයක් දෙන්න. භාගතුන් වහන්සේ අවසර දුන්නා. මේ අම්මා කියනවා ඔබ වහන්සේගේ අම්මා මහා මායා මගේ සහෝදරිය. ඔබ වහන්සේ ඉපදිලා දින 4කින් දින 7කින් කලු විතරක්. ඒ වෙලාවේ මටත් දරුවෙක් හිටියා. මගේ දරුවා මං කිරිමව්වරුන්ට බාර දීලා ඔබ වහන්සේගේ බාරකාරත්වය මම ගත්තා. මගේ ඇඟේ ලේ තමයි ඔබ වහන්සේට කිරි කරලා පෙව්වේ. එහෙමනම් අද ඔබ වහන්සේ ලෞතර බුදු වුණත් මගේ පුතා කිව්වා. හැබැයි ස්වාමීනි මේ අනවරාග්‍ය සතර කතරින් එතර වන්නට ඔබ වහන්සේ මට අමා කිරිපෙව්වා. ඒ නිසා ඔබ වහන්සේගේ සුවච දියණියක් මම කිව්වා. එහෙම කියලා මේ අම්මා පිරිනුවන් පාන්ට අවතර ඉල්ලනකොට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආසනේ නැගිට්ටා. වැඩ හිටපු ආසනේ නැගිට්ටා. බලන්න කළගුණ සැලකීම. ඊළඟට මේ රහත් මෙහෙණින් වහන්සේ පිරිනුවන් පාට වඩිනකොට බුදුරජාණන් වහන්සේ මේ අම්මාගේ පිටිපස්සෙන් වැඩම කරලා තියෙනවා. පුංචි දරුවෙක් වගේ. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පළමු පසුගමන් යෑම. අවසාන පසුගමන් යෑම. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කළා විතරක් නෙවෙයි ක්‍රියාවෙන්ම පෙන්වලා තියෙනවා. නමුත් අද උගත් ඒ සම්මත සමාජයේ මේ වර්තමාන ලෝකයේ මේ කතන්‍යෝ කත වේදිත්තේ ඒ කියන්නේ කළගුණ දැනීම කළගුණ සැලකීම පිණිස සීක්‍රෙන් පරිහානිය කරා යනවා ඒ කියන්නේ මිනිස්සු දැන් ඔය කියන්නේ පැරණි අය අද ඉතින් කෙලෙහිුනේ තියෙන පරික්‍රමයේ කියලා. ඒ තරමට මේක පිරිහිලා තියෙනවා. ඉතින් පින්නතුනේ මේ කෙලෙස් වැඩි වෙනකොට ඔහොම තමයි. නමුත් අපි මේ වාගේ ಗುಣධර්ම අපේ ජීවිතයට ගලප ගන්න ඕන. දැන් බලන්න මේ එක විදිහකම කාරණා හතරක්. දුර්ලභ කාරණා හැටියට දේශනා කරලා වෙනත්ම කාරණයක්. දැන් බුදු කෙනෙක් පහළ වීම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරවීම, ඒ ධර්මයේ දරා ගැනීම ඊළඟට පින්නතුණි ඒ ධර්මයට අනුව ජීවත් වීම මේ ඔක්කොම එක විදිහේ කාරණා. නමුත් වෙනස්ම කාරණයක් පස්වෙනි කාරණේ හැටියට වදාලේ කතන්නෝ කත වේදි කළගුණ දැනීම කළගුණ සැලකීම මහා දුර්ලභ කාරණයක් හැටියට වදාලා ඉතින් මම නැවත නැවත කියනවා මේ ගුණය අපේ ජීවිතයට ගලප ගන්නවා නම් ඒ අයට වරදින්නේ නැහැ. නමුත් පින්නතුනි අද සමහර දරුවෝ මේ ගුණය ගැන හිතන්නේවත් නැහැ. මම පුංචි උදාහරණයක් කියන්නම්. දවසක් එක අම්මා කෙනෙක් එයාගේ පුතා එක් කරගෙන ආවා. පුතා දැන් ලොකු රටක විද්‍යාඥයෙක්. ලොකු වැඩ කරන කෙනෙක්. ඒ අම්මට හරි සතුටුයි. පුතා මට හඳුන්වලා දෙන්න. ඉතින් අම්මනේ පුංචි කාලේ ඉඳලා හදාගත්තේ. ඉතින් දැන් අම්මා කියනවා මෙහෙමයි හදාගත්තේ මෙහෙමයි කරේ මෙයා පුංචි කාලේ මෙහෙමයි. ඒ දක්ෂතා කියනවා අම්මා කරපුවා කියනවා දැන් පුතත් අහගෙන ඉන්නවා. ඉතින් මෙහෙම කියලා ඉවර වුණාට පස්සේ ඔන්න දැන් අම්මා කතාවල ගත්තාම පුතා කතා කරන්න පටන් ගත්තා. මේ පුතා එකපාර මට කියන අපේ හාමුදුරනේ අද මම මේ තත්ත්වේ ඉන්නේ මගේ උත්සාහයෙන්. මට කවුරුත් උදව් කරේ නැහැ. අනේ එහෙම කියනකොට අර අම්මා බිම් බලාගෙන ඉන්නවා. බලන්න. ඉතින් අර පුතාට තිබුණනේ අනේ මේ අම්මා නිසා තමයි ස්වාමීන් වහන්සේ. ඒක ඇත්තනේ. අද මම මේ தත්ත්වෙ ඉන්නේ කියලා කිව්වනම් අර වයෝවෘද්ධ අම්මට කොච්චර සතුටක්ද? එහෙම කිව්වේ නැහැ. එයා කිව්වේ මම අද මේ தත්ත්වෙ ඉන්නේ මගේම උත්සාහයෙන් කිව්වා. මට ඒ කාලේ කවුරුත් උදව් කරේ නැහැ. ඉතින් බලන්න මේ වචනේ ගැළපෙන වචනයක් නෙවෙයිනේ. කොතර උගතෙක් වුණත් බුද්ධිය නැහැ. තමන්ගේ අම්මා සතුටු වෙන වචනයක් කියන්න පුළුවන්කම තිබුණා. එහෙමනම් ඒකට හේතුව තමයි මේ කතන්නෝ කතවේදිත්වේ නැහැ. කළගුණ දැනීම දන්නේත් නැහැ. සැලකීමක් ඇත්තෙත් නැහැ. ඉතින් එහෙමනම් අපේ පින්නතුලා මේ කාරණය හොඳට තේරුම් ගන්න ඕන. එතකොට දැන් බලන්න මේ දුර්ලභ කාරණා පහම අපට මේ වර්තමාන ජීවිතේ ලැබිලා තියෙනවා නේද? අපි කොච්චර වාසනාවන්තද බලන්න. මේ පරම දුර්ලභ කාරණා ලැබිච්ච මේ මොහොතේ මේ නෛර්යානික ධර්මයෙන් අපි වැඩ ගන්න ඕන. එහෙම නැති වුණොත් ඒක හරි අපරාධයක්. බලන්න පින්නතුනි පළවෙනි දුර්ලභ කාරණේ එතකොට බුදු කෙනෙකුගේ පහළ වීම උන්වහන්සේ ජීවමානව නැති වුණත් ඒ ධර්මයේ ජීවමානයි. එතන මේ බුද්ධෝ පාද කාලයක්. එහෙනම් පළවෙනි දුර්ලභ කාරණේ අපට ලැබුණානේ. ඊළඟට ශ්‍රී සද්ධර්මය ඒ හැටියෙන්ම දේශනා කරන දේශකයන් වහන්සේලාත් ඉන්නවා. එහෙනම් දෙවෙනි කාරණයක් අපට ලැබුණා. ඊළඟට පින්නතුනේ ධර්මය දරා ගන්න අපට පුළුවන්. හිතුවොත් අපට ධර්මය දරා ගන්න බැරි කමක් නැහැනේ. එහෙනම් ඒ තුන්වෙනි දුර්ලභ කාරණයක් සම්පූර්ණ වෙලා තියෙනවා. සම්පූර්ණ කරගන්න පුළුවන්. බැරි දේවල් නෙමෙයි. ධර්මයට අනුව ජීවත් වෙන්න අපට හිතට වීර්යය තියෙනවා නම් බැරි කමක් නැහැ ඒකත් පුළුවන් දෙයක්. කළගුණ ගැනීම කළගුණ සැලකීම තියෙනවා නම් මේ දුර්ලභ කාරණා පහම අපේ ජීවිතය තුළින් ඉස්මතු කරගන්න අපට අවස්ථාව තියෙනවා. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම මේ දුර්ලභ කාරණා මුල් කරගෙන අපේ ලැබිච්ච මේ ධර්මාලෝකය තව තවත් දිනු පියුණු කරගන්නට මේ දේශනාවත් පුංචි හරි අත්ලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාතම මේ කුසල් උතුම් අමා මහ නිවන් පිණසම වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරංති